එතකොට අර්පණා සමාධියකසේ හිත නිශ්චල වෙන්න පටන් ගන්නවා. වේගෙන් වැඩ කරන හිතකුත් වේගෙන් වැඩ කරන අරමුණකුත් දෙක වේග සම්පාත වෙනකොට හරියට නිශ්චල වුණා වගේ තමයි පේන්නේ. මේක සාමාන්‍යයෙන් මේ වැඩේ කරපු නැති අත්තන්න හිතා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා කියනවා කොහොම දුවදුව කොහොමද විපස්සනා කරන්නේ මේ සමතයක් කරන්නේ නැතුව කොහොමද භාවනා කරන්නේ කියලා අර ගොඩ ඉඳගෙන පීනන්න හදනවා වගේ කටළු කතා. භාවනා කරපු ඇත්තෝ දන්නවා ඒ සූරකම තියෙන ඇත්තෝ දන්නවා ඒ ඒ චිත්තක්ෂණයේ සමාධිය ඇති කර ගන්න නම් ලේසි නෑ විතක්ක විචා මේ උද්දච්ච කුච්ච වගේ දේවල් ප්‍රහාණය වෙන්න ඕනේ ඒ වගේම නිදිමත නැති වෙන්න ඕනේ අරමුණේ තියෙන වේග හා සමාන වේගයකින් මෙනෙහි කිරීම වෙන්න ඕනේ එතකොට මේ වේග දෙක සමවීම තුලින් නිශ්චල දෙයක් වගේ නිශ්චල දෙයකින් මාරු වෙනවා වගේ අරකින් මේකට මාරු වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ ඒ හරියට මෙනෙහි කිරීමේ යාන්ත්‍රයෙන් නොදැනුවත්කම නිසා ඇතිවෙන ඵලයක්. උද්දච්ච කුක්කුච්චය ඇති වුණාට පස්සේ ඔය කියන විපස්සනා ධ්‍යාන හෝ විපස්සනා ඥාන හෝ මොනම දෙයක්වත් ඇති වෙන්න විදියක් නැහැ. අරමුණට හිත යොදවන එකට කොට හිත පෙරලෙනවා. තියෙන හිත පෙරලෙනවා. ඕක තමයි උද්දච්චය කියලා කියන්නේ කුක්කුච්චය කියලා කියන්නේ. ආනේ බව තේරුම් ගන්න නැතුව මෙනෙහි කරන්න යන්න එපා. තව මෙනෙහි කරන්න යනකොට වෙන්නේ අර ඇති වෙච්ච උද්දච්ච කොක්කුච්චේ තව තව ඇවිසිලා අධික වේග ඇවිල්ලා මේ මීයා කඩන්නේ කිය මීවැද්දෙක් වටේ මීමැසි පොදිය වටේ කරකවෙන වාගේ හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උද්දච්ච කුක්කුච්චයට වැඩ කරන යෝගාවචරය ප්‍රථමයෙන් දැනගන්න ඕනේ මගේ හිතේ දැන් තියෙන උද්දච්ච කුක්කුච්චය. නැත්නම් ඇවිසිච්ච හිත. ආනේ බව දැනගෙන බොහොම හිමීට මූල කර්මස්ථානේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගිහිලා මූල කර්මස්ථානේ දැපෙන දමාගෙන මූල කර්මස්ථානේ මූණට මූණ දා අල්ලගෙන ඊට පස්සේ වේගෙන් මෙනෙහි කිරීම මාර්ගයේ මූල කර්මස්ථානයට බැසගත්තොත් අන්න සාර්ථකව කාලයක් මතක හිනෙන් තාට උද්දච්ච කුක්කුච්චේ දුරු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. උද්දච්ච කුක්කුච්චෙන් දුරු වුණාට පස්සේ ਸਰවචනාංශේ මතක් කරනවා දාස භාවයකින් වහල් භාවයකින් මිදුණා වගේ ශක්තියක් ඇති වෙනවා. මොකද ආධුනිකයා දන්නව හොඳටම භාවනා පටන් ගන්න කාලේ කොච්චරනම් මේ හිතවිලි නිසා කොච්චරනම් මේ හිත වික්ෂිප්ත වීම නිසා අපේ කාලේ නාස් වෙනා වගේම තමන් පිළිබඳව අව탁සීරු කිරීම නිසා භාවනාවට පශ්චාත්තාප වෙනවද පසුබානවද කියලා. යම් දවසක විපස්සනා වාසේ මේ උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච වශයෙන් දැනගෙන මේට ප්‍රතිකර්ම වශයෙන් මූල කර්මස්ථානයේ හිත තියලා ඒ මූල කර්මස්ථානයත් එක්ක හිත එකිනෙක පිරිමදින්නවා. එකිනෙක සමීපස්ත කරන්න ආසේ ළඟ ළඟ මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර උද්දච්ච කුච්චේ නැති කරගන්න පුළුවන්. නමුත් උද්දච්ච කුච්චත් එක්ක වැඩ කරන බව දන්නේ නැතුව මෙනෙහි කරන්න පටන් ගත්තොත් උද්දච්ච කුච්චේ තිබුණට වැඩිය විචාරන. එක දවසක් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මගේ හිතේ මොකද්ද සමාධියකුත් තියෙනවා ඒකාකාර පවතින වීර්යකුත් තියෙනවා ඒ වුණාට ওই කියන මාර්ගඵලයක් මොනවාක්වත් ලැබිලා නැහැ කියන්නේ. සාරිපුත්‍ර හොඳට මතක් කළා. යාගේ හිත බල්ලා කියනවා උඹට ওই සමාධියක් තියෙනවා කියලා කියන්නේ මාන්නයක් විතරයි තියෙන්නේ. ඔය වේගයක් වීර්යයක් තියෙනවා කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්ච විතරයි තියෙන්නේ. මට මේ දේවල් හරියන්නේ නැහැ කියන එකෙන් තියෙන්නේ පශ්චාත්තාවයක් විතරයි තියෙන්නේ. ඒ නිසා ওই නීවරණ ධර්ම තුනක් තමයි මහා ලෝකෝට ඔය කතා කරන්නේ. ඔක නීවරණ වශයෙන් තේරුම් අරගන්නයි කියලා හරියටම ඒ කරන ප්‍රකාශය මේ විශ්ලේෂණය කරලා පෙන්නනවා වගේ මතක් කරනකොටම ඒක අනුරුද්ධ ස්වාමීන් වහන්සේට විශාල කර්මස්ථානයක් වුණයි කියලා සඳහන් වෙලා තියෙනවා. එනිසා මේ නීවරණ වලට යටපත් වෙලා උණු උණුවේ ඒකෙන් බැටකමින් ඉන්න වෙලාවෙදීම ඒක හරියට තේරුම් අරගෙන ඒ කෙරෙහි දැක්විය යුතු නිසි ප්‍රතිකර්මයේ මාර්ගයෙන් අපි භාවනා හරි පැත්තට දාගත්තොත් මහ පුදුම ගැම්මක් ඇති වෙනවා. Taman ගුරුවරයෙක්ගෙන් වෙන්ව කටයුතු කිරීමට ඇති මූලික සුදුසුකම් ලබනවා. එහෙම කෙනාට තමන්ගේ බහුසුත භාවයෙන් ඇති කරගත්ත දැනුම බොහෝම ජයට එතන සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මේ මෙතෙන් එනකන් යෝනිසෝ මනසිකාරයෙන් පාර පාද ගන්න එක නම් බොහෝමත්ම තීරණාත්මකයි. ආන්නේ නිසා මුලින් ඊවරණේ නීවරණේ වශයෙන් අඳුනාගෙන ඒකට කඩාපනින්න නැතුව ප්‍රතික්‍රියා නොකර කල යුත්තේ කිරීම මාර්ගයෙන් නැවත ප්‍රයෝගයෙන් මූල කර්මස්ථානේ මතු කරන්නේ. එහි දැඩිව බැඳී ගැනීමෙන්, එහි නිමග්න වීමෙන් නීවරණ ධර්ම යටපත් කරනවායි කියන එක සමත ක්‍රමයට වැඩිය හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. බොහෝම සෙල්ලක්කාර ක්‍රමයක් මේකේ නමුත් ඒක කෙරුවොත් මේ උද්දච්ච කුක්කුච්ච වගේ එකකින් දැනගත්තත් අනිත් නීවරණ දක්වාම මේ එකම යාන්ත්‍රණය එකම ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක නිසා සරුවචනාංශයේ ගුණෙම දේශනා කරලා අපි මතක් කරගත්ත පාපං පාපතෝ පස්සත අයං පඨම දේශ ධම්ම දේශනා කියලා උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච වශයෙන් දැකගන්න මේක තමයි පළවෙනි ධර්ම දේශනාව. පාපං පාපතෝ දිස්වා තත් නිබ්බිත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය ධම්ම දේශනා. පාපේ පාපේ වශයෙන් දැනගෙන එයින් නිර්වින්දනය වීමට විරමණය වීමට විමුක්තිය පිණිස කටයුතු කරන්න මේක දෙවැනි ධර්ම දේශනාව ওই යෝගාවචර ආධනික වශයෙන් ওই දෙකයි එකයි පටලවාගෙන තියෙනවා. හඳුනා ගැනීම කරන්නේ නැතුව ඒකට හැප්පෙන්න හදනවා. එතකොට වෙන්නේ සර්පයාගේ පිටිපස්ස පැත්තෙන් ඇල්ලුවා වගේ කනවා. සර්පයා අල්ලනකොට අල්ලන්න ඕනේ බෙල්ලෙන්ම. ආන්නේ වගේ මේක හොඳටම පේන තැනක් තමයි ওই උද්දච්ච කුක්කුච්චේ. හරියට දැනගත්තොත් Tamand මේක හරි වීරියක් බවට, හරි ජවයක් බවට, අදිෂ්ඨාන ශක්තියක් බවට, චිත්ත ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. එනිසා ඒක නමුත් මේ කියනවා තරම් ලේසි නෑ ලොකු අභියෝගයක් වෙනවා. නමුත් එදාට දවසකට යෝගාවචරයා මේ උද්දච්ච කුක්කුච්චෙන් වෙන් වෙන්න පුළුවන් වුණා නම් එදාට වහල් භාවයෙන් මිදුණා වාගේ, දාස භාවයෙන් මිදුණා වාගේ සංසාරේ පුරා මෙතෙක් කල් කරගෙන ආපු විදියට බැට දෙමින් පැවතුන මේ උද්දච්ච කුච්ච චිත්තක්ෂණයකට සුළු වේලාවකට එක සංසිද්ධියකදී ජය ගැනීමක් ගත්තා වෙනවා. ලොකු ශක්තියක් ඇති වෙනවා. ඉදිරියටත් මම මේ විදිහේ යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කළොත් හරියට විතක්ක ਵਿਚාර දෙක මෙහෙවන්න පටන් ගත්තොත් මම පැත්තට වාසි වැඩි. මට මේකේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි අද දවසේ අතුරත මට හිතුණා ඊගාවට තියෙන විචිකිච්ඡාව පිළිබඳවත් මතක් කරලා නීවරණ පරිවේ කෙලවරක් දකින්න ඕනේ කියලා. ඒ විචිකිච්ඡාවේ සඳහන් වෙන්නේ pāli පාඨයේ අරවිදි තමයි සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ති මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජා විචිකිච්ඡෝති පජානා යම් වෙලාවක තමන්ගේ හිතේ සැකයක් පහළ වුණා නම් යෝගාවචරයාට බුදුහාමුදුර දෙන උපදේශය තමයි මාතුරු දැන් සැකයක් තියෙනවා කියලා දැනගන්නයි කියන එක. දුරු කරන්න කලබල වෙන්න එපා. මේ සැකයේ මෙතෙන්දි පෙන්නන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකේ. මොකද්ද මේ විදිහට බුදුරජාණන් වහන්සේ කිව්වට උන්වහන්සේ ඇත්තටම සරුවඥද? උන්වහන්සේ තුන්කල් දක්වා ඥාන තිබුණාද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද කියලා බුද්ධ ධර්මයේ පිළිබඳව සැකයි. ඒ වගේම ධර්මයේ ඇත්තටම නෛර්යානිකද. එහෙම නැත්නම් අපි මේ නිකන් අපරාධේ කාලය නාස්ති කරනවා කියලා. ඒ මේ තිස්ස මහරාමේ බොහොම කැලේ තියෙන කාලේ ඒ ආරණ්‍යක චිත්තෝක වැද්දෙක් ඉතාන අපුරු විදිහට ඉතාම පුංචි මෝපොව්වේ මරාගෙන ඒ වෙලාවම මේ පුලුස්සගෙන කාලා තියෙනවා. ඒක ආවට පස්සේ ආගේ තියෙන අර දැඩි පාපතර තත්ත්වේ නිසා අධික පිපාසාවක් ඇවිල්ලා තියෙනවා. එතන කිරිබිවි ඉන්නකොට අම්මා පැනලා ගියා. එතන ඒකතු වෙච්ච මේ වදපු ගමන් අලුත් පැටියෙක් තමයි මරලා කාලා තියෙන්නේ. ඉතින් තාමත් මේ එතනම පරිසන්දීපු ගතියක් වගේ තද පිපාසාවක් ඇතිලා තියෙනවා. හැමදැනම ඇවිදලා තියෙනවා වතුර නැහැ. පස්සේ ළඟ තියෙන අරණ්‍යයකට ගිහිල්ලා තියෙනවා. ඒ අරණ්‍යයකට ගිහිල්ලා අරණ්‍යයට කතා කරලා බලව කවුරක්වත් නැහැ. ආඳුරු භාවනා කරනවා. DMS කලයක් තිබුණලු. අරගෙන වතුර ටිකක් බනවලු කලේ හිස්සු. තව කලයක් තුනල ඒකත් බලුවා ඒකත් ඉතින් බයින්න පටන් ගත්තලු මේ හාමුදුරුවෝ මහ කම්මැලි જાතියක් වතුර ටිකක් වෙන කියලා නෑ. වතුර තියෙන පාද කලේ කියලා කෑ ගහනවා. පස්සේ අර හාමුදුරුවෝ ඇවිල්ලාලු මොකද ආවපාද කලබලේ. කලබලේ තමයි ඒ කල තියෙනවා දියමැසි තියෙනවා එක කඳුලක් වතුර නෑ. මෙවලා කවුද ඉන්නේ කියලා කෑ ගහනවා. මොකද ප්‍රශ්නේ? ඒරාලි කලු වතුර තිබයි. ඒරාලි කල හතේම වතුර තියෙනවා. ඔබේ තියෙන මේ අධික මේ වෙහෙස කරගත්තේ මොනම දෙයක්වත් පේන්නේ හැබැයි කලයට අත තිබ්බොත් කලේ වේදෙනවා ඒක නිසා දෝතල්ලන්න එකවල මම වතුර කවන්නම් කියලා හාමුදුරුවෝ කලින් වතුර වක් කරනකොට දෝතට වතුර වැඩෙනවා කල හතම බිව්වත් කල හතම බීලක් කියනවලු පිපාසයි කියලා ඊට පස්සේ කියලා දෙනවා භාගක මහත්තයා කවුද මම මේ කැලේ ඉන්න වැද්දේ ඉතින් මේ දිගටම මේ මේ මේ ලෝකේ මේ වාගේ බීලා ඉවර කරන්න බැරි පිපාස කියන දෙන විශාල වාද විදිහටි මේක කරලා මැරිලා ගියහම මොකද වෙන්නේ ඊට පස්සේ කියති මොකද කරන්නේ මේක තමයි අපේ මේ પરම්පරාවෙන් ආපු ක්‍රමේ. ඊට පස්සේ කියලා තිනවා කැමැතිනම් අපිට ඉතුරුන දාන ටිකක් දෙන්න මේ උපස්ථාන කරගෙන ඉමු කියලා. මේ මනස නැත කල්පිතේ මනුෂයා ටික කාලයක් ඉඳලක් තියෙනවා ඇත්තටම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බැලුවලු මෙයාට කියලා වන්දනා කෙරෙල්ලක්. එහෙම නැත්නම් මේ සීලයක් රැක්කිල්ලක් සමාධියක් මොනම දෙයක්වත් බෑ භාෂාවක් තේරෙන්නේ නැහැ. පස්සේ කියලා කියනවා මේ දරදිය අදින්ද ඒ ස්වාමීන් වහන්සේට ගිනි මොලවන්න ඉතින් මේ ටික කරගෙන ඉන්නවා කන්න දෙන්නම් කියලා. ඉතින් මේව කන්න දෙන්නකොට බලනකොට මනස බොහොම දක්ෂ වුණාලු මේ කපකාරකමට. ඊට පස්සේ දීලා තිනවා මේ වගේ බුදු ගෙවල් දෙකක් බාර දීලා තිනවා දෙකේම වත පිළිවෙත කරන්න බුද්ධ පූජාව අයින් කරන්න ඒ පිරිසිදු කරගෙන ඉන්නේ කියලා. එහෙම ඉන්නකොට එතන පොඩි ළමයි කෙනලා පැවිදි කරනවා. ඉතින් මේ වැද්දා ගිහිල්ලා අහුවලු ඇයි ස්වාමීන් වහන්සේ මටත් බැරිද මේ වගේ පැවිදි වෙලා කටයුතු කරන්න. ඒකලෝ වගේ උපස්ථාන කරනවා නම් ඉතින් සමන ධර්ම කෝක වේදත් පැවිදි වෙන්න පුළුවන්. කියලා කොහොම හරි මෙහාට සිවුරු පොරවලා දෙනවා. සිවුරු පොරවලා අර ස්ථාන දෙකක වත් පිළිවෙත් උගන්නලා ඉතින් හරීම උනන්දුවේ ඒ වත කරනවා. වත කරනවා කියලා කියන්නේ උදේ ඉඳලා හන්දනකම් මහන්සිය. හැබැයි ගැඹුරු ධර්ම තේරෙන පස්සේ හාමුදුරුවෝ දීලා තියෙනවා මේ ගාථා කට පාඩක් කරන. ආරබත, නික්කමත, යුඤ්ජත බුද්ධ ශාසනය කියලා අර බව්, යදෙව් වැඩ කරාවෝ බුද්ධ ශාසනය කියලා ඉතින් මෙයා කටපාඩම් කරන ඉතර සිංහල තේරුමකුත් නැහැ. එක දවසක් උදේ පාන්දර විහාර මඬුවට ඇවිල්ලා ඒ මල් ආසනෙ තුන පර්ණ වෙච්ච මල් අතක ගයනකොට තව ආමතු කෙනෙක් පුංචි ආමතු කෙනෙක් ජයත බොහොම අට්ටීමක්මින් කායේ කායේකේ සාකය තිසිස් කුණප භාවනා කරනවලු ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියලා කටපාඩම් කරනවා ඉතින් මෙහා බැලුවලු මේ කට්ටිය මොකද්දෝ තේරුමක් ඇති වැඩක් කරන්නේ මම එහෙම නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වට කරනවා මට මොනම පාළියක්වත් තේරෙන්නේ නැහැ මොකද්ද මගේ සමන ධර්මය? ඇත්තටම මගෙන් වැඩක් වෙනවද කියලා. මට සැක පහළ වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා මාව වගලගෙන මගෙන් වැඩ ගන්නවා විතරද ඇත්තටම ධර්මයෙන් අයිරියානිකද කියලා. ඒ වුණාට බොහොම ගෞරවයිලු අර ලොකු ස්වාමීන් වහන්සේට දවසක් ඒ ස්වාමීන් වහන්සේ උණු පෑන් සකස් කරලා දීලා පෑන් පහසු කරලා ඉන්න වෙලාවක ඇහුවලු මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඔය කියන විදිහට ඇත්තටම ඔබ නයිරානිකද කියලා ඇහුවලු. ධර්මයේ ඇත්තම නයි ඥානකද කියලා. ඇයි වාසක මහත්තයම අහන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේලා පැවිදිලා බලන්න ලස්සනට ඒවා ඉගෙන ගන්නවා, බණ භාවනා කරනවා. මම හැමදාම මේක මේ වතපිළිවෙල කරගෙන ඉන්නවා කියලා මට සතුටක් තියෙනවා. නමුත් මේවා කරලා මට ඒකට වෙන්න පුළුවන්. මට මේ හැකියාවක් ආවයි කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ බොහොම හිත්වදින තාලෙට මතක් කළා කිව්වලු උපාසක මහත්තයා අපි මේ කරන යන වැඩේ සම්පූර්ණ නිසකව තමයි කරන්නේ මගේ දැනුම හැටියට නම් නෛර්යා මේ සද්ධර්මයේ නෛර්යානිකයි කිය. ඒකට මේ මිනිස්සයා එහෙනම් හාඳුනේ මයි වැඩි හරිනවයි. මම ඒ තරම සද්ධායෙන් තමයි මේක කරන්න කිව්වා. කියලා අත් දෙක එකට ගහලා කිව්වලු එහෙනම් ඔබ වහන්සේ කියනවා මට බය වෙන දෙයක් නැහැ මේක නෛර්යානිකයි කියලා. ඊට පස්සේ ලොකු සාහස් කිව්වලු බැලුවාට ඒකට මේ මිනිස්සයාට තේරෙනවා ටික ටික. ඊට පස්සේ කියලා දුන්නලු භාවනා ක්‍රමයක්. භාවනා ක්‍රමයක් කියලා දීලා මේ මිනිස්සයා මේ වැද්දා මිලක්ක තිස්ස කියලා නම සඳහන් කරලා තියෙනවා කියන්නේ ඒ මනසේ අර ස්වාමීන් වහන්සේ යටතේදීම අනාගාමී ඵලය ලැබලා සංයුත්තනිකාය කටපාඩම් කරගෙන ඒ පලාතටම දක්ෂම ධර්මදේශකයන් වහන්සේ නමක් වුණයි කියලා මේ ලංකාවේ වෙච්ච මුලමදාග තුනම සම්බන්ධ වෙච්ච සිද්ධියක් සඳහන් කරලා තියෙනවා. ඒ මනුස්සයාට ඇති වෙච්ච මේ ධර්මයේ නෛර්යානිකද කියන සැකය අර ලොකු ස්වාමීන් වහන්සේගෙද තිබුණ සද්ධාවෙන් උන්වහන්සේ තිබු ඍජු උත්තරයෙන්ම සංසිඳුණට පස්සේ මනුෂ්‍ය භාවනා කරයි කියලා කියන්නේ ඔළුවට පිටුරු වලින් හදපු අපි කියන හුම්මේ කියලා එහෙම නැත්නම් ඔළුවට තියෙන දරණුවක් තියාන ඒක වතුරෙන් පොඟවනවා. ඒකල කකුල් දෙකක් වතුර තියාගෙන රෑ දවල් භාවනා කරා. මම මේ වැද්දා මම අද ඇවිල්ලා සංඝයාට උපස්ථාන කරනවා. මේ ධර්මයේ නෛර්යානික නම් මට ඊතුරු වැඩේ කරන්න තියෙන මම දිගටම මානසිකාර්ය පවත්නවා කිය අර දීප කර්මස්ථානේ රෑ දවල් භාවනා කිරීමෙන් තමයි යා සැක දුරු කිරීමෙන් ඇති කරගත්ත ශක්තිය ඒ ධර්ම සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට විශේෂයෙන්ම අර උද්දච්ච කුක්කුච්ච වගේ එනකොට අපිට සැකේ කියන එක කැට පිටින් එන්නේ. සාමාන්‍ය ලාවට නෙවෙයි. මේ කරන වැඩෙන් පුළුවන්. සමහර අවුරුදු 15 16 භාවනා කරලා. කිසිසේත්ම තාම ಗುಣ විශේෂයක් ලැබලා නැහැ. මොකද මෙහෙම කළා මොකද්ද වෙන්නේ කියලා සැකයක් ආවට පස්සේ ඒක අර එන ගහච්ච ගොම් පිටිනක් වගේ තමයි. ඉතින් ගණ්ඩම දෙයක් නැහැ හිතේ කොට ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සැකය ඉතාමත්ම නාස්ති කර නීවරණ වශයෙන් සඳහන් කරනවා. තව සමහර විටක බහුසුත භාවය නිසා තමන් ධර්ම කරුණු දන්න නිසා මේ විපස්සනා කරන්න ගියාම අරමුණ මෙනෙහි කරන වෙනුවට කල්පනා කරන්න පටන් ගන්නවා. මේකෙන් කොහොමද විදර්ශනා ඥාන පහළ වෙන්නේ? මේකෙන් කොහොමද විතක්කේ වෙන්නේ? මේක කොහොමද ਵਿਚාරේ වෙන්නේ? මේක උද්‍යප්පේ ඥානේද? මේක උපතිභාග නිමිත්තද? ආදි වශයෙන් අර කර්මයේ පැත්ත මේ පැත්ත දාන්න පටන් ගන්නවා. ඒකෙම කවදාකවත් විපස්සනාවක් දිනු වෙන්නේත් නැහැ. Taman හිතාගෙන හිටියට තාම ගැඹුරු තැනක ඉන්නවා කියලා කිසිම ගැඹුරකුත් නැහැ. ඒක නිසා මේ නෙත්තිපකරණ වගේ පොත්වල ලියලා තිනවා උභයපක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. Taman බේනේ Taman ඒ පැත්ත මේ පැත්ත දෙකම සලකා බලන හොඳ දක්ෂ විනිශ්චයකාරයෙක් වාගේ එන්න තියෙන දේවල් සහ වෙච්ච දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නවා. නමුත් දන්නේ නැහැ මේ විචිකිච්ඡාව වැඩ කරන්නේ. ඒ නිසා මේ විචිකිච්ඡාවේ තියෙන ඒ භයානකම අර මිලක්කයා වගේ මස්සද්දෙකුට එන්නේ නැහැ. මොකද මේ මස්සද්දගේ තියෙන මූල ධර්ම දැනුමක් නැහැ. එයාට තියෙන යහඳුරෝ කිව්වනම් කිව්වා. එච්චරයි. නමුත් අර ධර්මයේ නැත්නම් ධර්ම ඥානය අපි කියන සුතමේ ඥානේ වරදොල පටන් ගන්න ගත්තොත් ඒ පුද්ගලයාට අර බේතෙන් හැදිච්ච ලෙඩේ වාගේ ධර්මය ආන්නෙත් නැහැ ගුරුවරුත් කියලා දෙන්නත් බෑ. නමුත් හොඳ සෞඛ්‍ය සම්බන්ධ සුතමේ ඥානේ තියෙනවා නම් ඒ පුද්ගලයා නිතරම ප්‍රත්‍යක්ෂයේ ඉස්සරහ තියාගෙන අනුමාන ඥාන සහ සුතමේ ඥාන පස්සෙන් තියෙනවා. හුස්ම ගන්න වෙලාවේදී හුස්ම ගන්නේ එකේ අත්දැකීම. ඒ වින්දනය මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ලබන ධර්මෝජාව කාටවත් නැහැ බෑ කියන්නේ. මේක ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂයක්. අන්නේ ප්‍රත්‍යක්ෂයේ තියෙනවා නම් ඒක ඉදිරියට යනකොට Tamande ඉතුරු මේක කොහොමද අනිත්‍ය දුක වෙන්නේ? මේක කොහොමද උද්‍යප්පේ ඥානට යන්නේ කියන එක සිද්ධ වෙයි. අපිට අවශ්‍ය කරලා තියෙන මූල කර්මස්ථානෙට හිත යොදාගෙන මුණට මුණ දාලා ධානය ඉන්න එක. එහෙම නැත්නම් නීවරණයක් ආව නම් නීවරණයට හිත යොදාගෙන නීවරණේ අවබෝධ කරන එකයි. මේක ආબોධ කිරීමෙන් එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද නැත්නම් මේ හුස්ම දිහා බලාන ජීවෙන් කොහොමද නිවන් ලබන්න පුළුවන් නැත්නම් මේ සතිය වගේ ධර්මයකින් කොහොමද ওই ගැඹුරු ඥාන පහළ වෙන්නේ කියලා විවිධාකාරයෙන් අපි මේ සැක වලට පෝර දානවා. එතකොට ගන්න තියෙන්නේ අර උභය පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කිව්වා වගේ මේ විචිකිච්ඡාවට රජ වෙන්න දෙන්න නරකයි. රාජ්‍ය නොවෙන්න නම් එකම එකයි අවශ්‍ය කරන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ මූණට මූණ දාලා තියෙනවා නම් කවදාකවත් විචිකිච්ඡාවක් නැහැ. එන්න ඉඩක් නැහැ. ඒක නිසා විචිකිච්ඡාව පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ මේ බහුසුත භාවයේ නැත්නම් භාගෙට මේ තැම්බිච්ච දේවල් වාගේ. ඒකත් නරක වෙනවා කාපු මනුස්සයගේ බඩත් නරක වෙනවා වගේ මූල ධර්ම හෝ මොනම දෙයකින් කල්පනා කිරීමෙන් මේ කොට එන්න බෑ. ඒ නිසා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ඒ වගේම තමන්ගේ ශික්ෂා. මම ඇත්තටම සීලයක පිළිපදලාද නැද්ද කියන එක තමන්ගේ හිතේ විශ්වාසයක් නැත්තම් ඔන්න උපක්‍රම කෙරුවා සැක පහළ වෙනවා. මොන්න උපක්‍රම කෙරුවත් උද්දච්ච කුක්කුච්ච පහළ වෙනවා. ඒ නිසා ශික්ෂාව පිළිබඳව හොඳ පිරිසුදු ගතියක් තියෙන. ඒක අතීත අනාගත පච්චුප්පන්න කියන ස්කන්ධ ධර්ම පිළිබඳව. ඒ પરම්පරාව සම්මතයේ පවතින දෙයක් පටිච්චසමුප්පාදේ දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ අටතන්හි සැක තියෙනවා නම් ඒවා පිරිසුදු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි බණ ඇහිම සහ ධර්ම සාකච්ඡාව. ඒ වගේම අර උද්දච්ච කුක්කුච්චටත් මේ කියන සැකයලත් කියන දෙකතම ඉතාමත්ම කිට්ටු සම්බන්ධ වෙනවා Tamange පිරිසිදු සීලේ. අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි ශීලානි කියලා සරුවත් යන සඳහන් කරනවා යම් යම් දවසින් දවසට දියුණු වෙන අධික සීලයක් බාටපත් වෙන සීල සම්පන්න පුද්ගලයාට විපිලිසරකම නැති වෙනවා. ඒ වගේම තමයි යම් කිසි වෙලාවක Taman ඒ හොඳ සීලයක නොපිහිටා එහෙම නැත්නම් දෘෂ්ටිය පිළිබඳව පැහැදිලිකමකින් තොරව භාවනා කරන ප්‍රතිඵලයක් ආවත් ඒ ආපු භාවනා ප්‍රතිඵලයේ පිළිබඳව සැකකත් බය වෙනවා. පස්සට එනවා. මේක මේ වෙන්න පුළුවන්ද? මට මේ මොකද වුනේ කියලා ඒ භාවනාව ඉදිරියට ගෙන යා යුතු ගැම්ම නතර කරලා අරකට සැක උපදවන්නේ මොකද්ද? තමන්ගේම සීලය පිළිබඳව, තමන්ගේ දෘෂ්ටිය පිළිබඳව අඩුපාඩු. ඒකයි සඳහන් කරන්නේ ආදි මේව විසෝදේයි කුසලේසු ධම්මේ. සතිපට්ඨාන පටන් ගන්න නම් මුලින්ම කුසල ධර්මයන් පිළිබඳව ආදිය මුල පිරිසුදු කරන්න. මොකද්ද ආදිය කියලා කියන්නේ සුපතිති හොඳ පිහිටි සීලය, නිවැරදි දෘෂ්ටිය. මෙවුවා අඩුපාඩු නම් භාවනා ප්‍රතිඵල එනකොට භාවනා ප්‍රතිඵල යම්ම වරදොලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. අර මේ මේ අඩුපාඩු පිටේ වණී කියන මීම පඳුරට බයයි වාගේ Tamange ඇතුළත අඩුපාඩුකම් තියෙනවනම් අනිවාර්යයෙන් භාවනාදී ගැඹුරු වැඩ කරන්න ගියාම ඒකෙන් හෙල්ලුම් කන ගති, කම්පන චංචල ගති පහළ වෙනවා. ඒ නිසා ඒව තිබුණයි කියලා භාවනා නැතර කරලා පශ්චාත්තාප වෙන්න තියෙන්නේ තියෙන්නේ. හොඳට මේ විචිකිච්ඡා උද්දච්ච කියන දෙක හිතේ වැඩ කරනවා නම් නිටතරම ආපහු හැරිලා තමන්ගේ සීල පිළිබඳ පරීක්ෂා කරන්න ඕනේ. මම මේ පොදුවේ කියන එක හොඳ නැහැ. නමුත් කියන්න පුළුවන් බටහිරත් එක්ක ආසියාකරයේ මිනිස්සු භාවනා වැඩ කරන්න ගියාම ආසියාකරයේ ඉන්න භාවනා කර්මස්ථානාචාර්යවරුන්ට වැඩ කරන්න වෙන්නේ උන්වන්ට. නැත්නම් ලොකු හැඟීමක් තියෙනවා විපස්සනා ගැන. නැත්නම් ලොකු අවබෝධයක් තියෙනවා මොකද්ද සත්‍යයෙන් කරන්න ඕනේ කියලා. ඒ කරන්න කොච්චර ගියත් කවදාකවත් මේ සීලයක තියෙන වටිනාකම තේරුම් ගන්නට හෝ ඒක අගේ කරන්නට වීම ඒගොල්ලෝ හිතනවා තරම් නැහැ කියලා. අපේ ධර්ම ඥානෙත් එක බලන්න මොකටද මේකට උත්තර කියන සීලයක් මොකටද ඕකට ওই විදිහට පිටපු දෘෂ්ටියක් කියලා ඒව ගණන් ගන්න නැතුව අර තාක්ෂණික පැත්තෙන් මේක ළඟට ගියාම ප්‍රතිඵල නම් 100ට 100ක් විශ්වාසයි ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නෑ. භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඒක දරන්න තරම් තරම් තරම් වෙන සීලයක් තියනවාද කියන එක නම් පුද්ගලික කාරණා. ඒක නිසා මේ නීවරණ දෙක උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන දෙක අපේ තියෙන මේ සීලය පිළිබඳ හොඳ මේ උපමානය. රාසදී සෝහන්සර් බුද්ධ ඥානanse සඳහන් කළා වගේ අසජුම්බේ සීල පිළිබඳ සැකද නැහැ. එහෙනම් මොකටද කලබල වෙන්නේ? ඒක තියෙනවනේ ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. ආදි වශයෙන් මේ සෑම දෙයකම පුදුමාකාර පිළිඹු තියෙනවා. ඒක නිසා ඒ උද්දච්ච කුච්චේ වේවා විචිකිච්ඡා වේවා ඒක ආපුවම ඒක මකන්න හැදුවට කවදාකවත් ඒ පිළිතුර හම්බෙන්නේ නැහැ. හොඳට හොයලා බලන්න ඕනේ ඒක තියෙනකොට උද්දච්චය තියෙනවා. සැකේ තියෙනකොට සැකේ තියෙනවා කියන එක දැනගන්නවා ඒක අමාරු වැඩක්. දැනගත්තොත් කවදා හෝ මේ උද්දච්චයට හේතු වෙච්ච මුලට හිත අදින ගතිය යෝනිසමනසිකාරේ පහළ වෙයි. මට මේ නිතර නිතර සැකෙන්න හේතුව මොකද්ද කියන හේතුව පහළ වෙලා එයි. ඒක බය වෙන්න දෙයක්වත් කලබල වෙන්න දෙයක්වත් නෙවෙයි ඒක සෝවීමේ ලක්ෂණයක්. ඒ වගේ මේක හැම වෙලාවෙදීම ආත්ම ධෛර්යය වඩමින් නෙවෙයි එන්නේ කනගාටුවක් ඇති කරමින් යන්න ඉඩ තියෙනවා. පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකාන්තෙම සුවයක් ගෙන දෙනවා. ඒක නිසා ඔය බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට තියෙන මානසික රෝග සුව කිරීමේ තත්ත්වවලදී හරියට කිච්චේ සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙන උද්දච්ච කුක්කුච්චයටත් විචිකිච්ඡාවත් කියන දෙකට. නමුත් අවාසනාවට වගේ ඒ අක්කරන් යන ඇත්තන්ටත් එච්චර සුදුසුකම් නැහැ. ඒ සුදුසුකම් නැතුව ගියහම වෙන්නේ දෙන්නම අමාරු වැඩ. ඒ නිසා ඒ යම් කිසි කෙනෙකුට අර මිලක්කේ ඇවිල්ලා ඒ ශාන්සියෙන් අහනකොට ස්වාමීන් වහන්සේ මේ ඔක්කොමලා වැඩ කර ගන්නවා මට විතරක් හරියන්නේ ওই කියන විදිහට ධර්මයේ ඇත්තටම නෛර්යානිකද කියලා අහනකොට අර ස්වාමීන් වහන්සේ සුදුසුකම් තිබුණා ඒ සාංශික කෙනෙකුට ආත්ම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් ගතිය තියෙනකොට මතක් කරලා ගියා මොකද උඹට එහෙම හිතුවේ මේකයි ස්වාමීන් වහන්සේ මම මෙච්චර කාලයක් මේ උපස්ථාන කරුවා කිසිම ගුණයක් නැහැ හැබැයි මම මේ කරන දේ නම් සද්ධායෙන් කරන්නේ මම මේ ඔබ අහකින් අහන්නයි ආවේ නෑ මිලක්කේ නෑ තිස්ස ඒ කාන්තේම මේ මේ ධර්මයේ නෛරිංගයි කියන නෛර්යානිකයි කියනකොට අර මනස අප්පුඩියක් කරගෙන එන හරිනවා ස්වාමීන් වහන්සේ ආයෙ සැකයක් එන්නේ නැහැ ආන්න ඔය වගේ තමයි අපි උද්දච්ච කුක්කුච්ච සහිත පුද්ගලයන් එක වැඩ කරන්න හදනකොට ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ අපි තිව්වා ඒ වැඩ කරන්න නම් අපිට මූලික සුදුසුකම් තියෙනවා. නමුත් අවාසනාවට වාගේ. භාවනා මධ්‍යස්ථානයේ වැඩියෙන්ම කතා කරන මනුස්සයා ළඟට තමයි කමටහන් ගන්න යන්නේ උඟ දෙනේ. මට හරියම කනගාටුයි ඒක ගන්නවා. මොකද මේගොල්ලෝ පැනලා දෙනවනේ. ඉතින් ගිය ගමන් මේගොල්ලෝ ඕන ප්‍රශ්නයක් ආවම කරදරයක් වෙච්චාම අර උද්දච්චෝකුච්චියේ ඉහළම කෙළවරට රෝග භෝවිච්ච එක්ක ළඟට ගිහිල්ලා තමයි ප්‍රශ්න සාකච්ඡා වෙන්නේ. බැරිම තැන තමයි කර්මස්ථානාචාර්යවරු ළඟට එන්නේ අසාධ්‍ය වුණාට පස්සේ. ඒක නිසා මේ කතා කරන්න ගියාම එහෙම නැත්නම් තමන්ගේ රුචි අනුව වැඩ කරන්න ගියාම ධර්මයේ උඩපල්ල යනවා. ඔළුවෙන් හිටගත්තා වගේ හිටිනවා. ඒකයි මතක් කරන්නේ හැම වෙලාවෙම තමන් නිස්සද්දව කටයුතු කරන්නේ එනේන අරමුණක් මෙනෙහි කරන්ඩ මෙනෙහි කරලා Taman එදා ඉඳන් අද දක්වා කරපු හොඳම භාවනා පිළිබඳ තොරතුරු කර්මස්ථානවලට වාර්තා කරන්න. එහෙම නැති වුණොත් ඒ අර උද්දච්චය විසින් උද්දච්චය පෝෂණය කරන තැනට යනවා. සැකේ විසින් සැකේ පෝෂණය කරන තැනට යනවා. උත්තරේට එන්නේ නැහැ. මොකද ඒ හරි ලාභෙට දෙනවා අයුවා. උපදෙස් දෙනවා මලු ගණන් දෙනවා. හන්දියකට කොනකට හේතු වෙච්චාම කකුලක් පිටියට තියාගත්තාම ඉතින් පැය ගණන් දෙන්නගේ කයිවාරෝ යනවා. අර දිගින් දිගට දිගින් දිගට වැවෙන උද්දච්ච ප්‍රදේශ, කුක්කුච්ච ප්‍රදේශ, සම්පප්පලාප ප්‍රදේශ දිහා බලනකොට භාවනා මැද අසහනක තරම් නැහැ. ජලපෙන්නේ නැහැ ඒක. ඒක නිසා මේවා පිළිබඳව දැනගත්තා නම් අපිට තේරෙන පටන් ගන්නවා අපි ඒක ආපුවාම ඒකට පෝර වැටෙන විදියට කටයුතු කරන එක හොඳ නැහැ. මොකද ඒකවල ලැබෙන ආදර්ශයත් හොඳ නැහැ. නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි කොච්චර භාවනා කරත් අවුරුදු ගණන් භාවනා කරත් කල්ප ගණන් භාවනා කරත් මේ මූලික ධර්ම තේරුම් අරගෙන විශේෂයෙන්ම නීවරණ නීවරණ වශයෙන් තේරුම් අරගෙන ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මය දැන ගැනීමට තරම් අපි ඉවසීමේ ශක්තියක් නැත්තම් හැමදාම දන හෝන දන පෝෂණය ලබන්නේ නීවරණ ධර්මමයි. ඉතින් ඒකෝට යා තුලින් ඕනි තරම් කියවෙන්න ඉඩ තියෙනවා. ඔය සරුවචනාංශ කිව්වට ඕක හරියටම හරියන්නේ නැහැ. එහෙනම් ওই ධර්ම ওই විදිහට නෛර්යානික නැහැ. නැත්තම් ওই සංඥා ওই කිනේ සූපටිපන්න නැහැ කිය. ඒක කාලෙම හිටියනේ උසුණක් අත්ත කියලා පුරුෂයෙක් පැවිදිලා ඉඳලා එයා පැහැදිලිවම කිව්වා. බුදුජානනාදලා මම පැවිදිලා හිටියා. මම බුදුහාමර ගෝලෙක්. නමුත් බුදුහාමසෝ කියන සර්වඥතාඥානෙ නැහැ. ඔය ධර්මයේ ඔය කියන නෛර්යානිකම නැහැ. ඔය සංඥා ඔය කියන තරම් සුපටිපන්න නැහැ කිය වීදියක් වීදියක් ගන්න ඇවිදින්න පටන් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ බය වෙලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්ව පින්න පාතෙත් නැති වෙයි. මේ මනුස්සයා යන යන තැන වින්ද පාති කරන කරන තැන් වල ඉඳගෙන අපිට මෙහෙම මෙහෙම කියනවා. ඊළඟට බුදුසෙන්ස සදාන් කරා ආනන්දෝග කාලෙදී ඔක නැති වෙයි. ওই මනුස්සයාට නැත්තේ ධර්මාන්වේ නැහැ කියලා. ධර්මාන්වේ කියලා කියන්නේ ධර්මයේ අනුව කල්පනා කිරීමේ ශක්තිය නැහැ. ධර්මය අනුව කල්පනා කරා නම් ධර්මයේ පවතින විමුක්තිය සඳහා පමණමයි. කලබලයක් වෙනස අවුලක් වෙනස ධර්මයේ කවදාවත් පිටින්නේ. ඒ නිසා භාවනා කරලා ලැබෙන ප්‍රතිඵලයක් කවම කවදාකවත් අවුලක් ඇති කරන්නේ අවුලක් ඇති වුණා නම් ඔය භාවනා ප්‍රතිඵල කියලා හිතානින්නේ නීවරණය. ඒ වගේ දේවල් කතා කරන්නම් ඒවා පිළිබඳව පුහුණුවක් ඇති කරන්නම් ඒ වගේ දේවල් අස්වසාලන්න නම් බුද්ධමාකාර මේ ධර්මතාවල තියෙන වංචනික ස්වરૂප උද අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒකෙදි ප්‍රධාන දේ වෙන්න ඕනේ Taman ආරසයලා කටයුතු කරන්න ඕනේ. වංචනික ධර්ම බොහෝම ජයට වැඩ කරන ඔය උද්දච්ච කුච්ච සැක සංකක් කියන තැන්වලදී ඒ නිසා ආධුනික යෝගාවචරයට අවශ්‍ය වෙනවා හරියට මූල කර්මස්ථානය පිළිබඳව මෙනෙහි කිරීම ඒක හරියට වාර්තා කිරීම ඒ වාගේම නිතර කමඨං සුද්ධ කිරීම. එහෙම නොවුනොත් දැන හෝ නොදැන වෙන්නේ අර අවුල් වෙන පැත්තට යන එකයි. ඒ නිසා හරි මේ බරක් තියෙනවා. හැමදාම කමඨං සුද්ධ කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අර කාල වේලාව සලකලා අඩු ගානේ දවස් දෙකක සැරයක්වත් එහෙමම කරගෙන යනකොට බොහෝම ඉක්මනට හරි පහර තේරුම් අරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ මාර්ගයෙන් අපි මේ එකතු වෙලා සාමූහිකව මේ උද්දච්ච කුච්ච සැක කියන දේවල් දුරු කරනවා. අර වෙන විදිහට ආවට ගියාට මේ සමතේදී වගේත් මේ විපස්සනාවේදී බොහෝමත්ම සංවේදී, බොහෝමත්ම ආසන්නයි, බොහෝමත්ම උත්සන්නයි. ඒක නිසා එක විනාඩි 5ක් නිකම් පරීක්ෂණයක් වෙනස පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා කියලා වාඩි වෙන්න බෑ. විනාඩි 10ක්වත් අඩු ගන්න හිත ඇතුලේ කතා කරපු දේවල් පිළිබඳව ආයෙ කතා කරන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයක් දන්නවනම් මේ නත්ති මේ අජත්තං උද්දච්ච කුක්කුච්චං නත්ති මේ අජත්තං උද්දච්ච කුක්කුච්චං කිපජානාති කියන තමන් තුළ උද්දච්ච කුක්කුච්චේ දැන් නැහැ. ඒ නැති බව දන්නවනම් තේරුම් ගනි අනේ මෙවැනි තත්වයක් රැකගන්න මොන්න තරම් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවක උදව් කළ යුතුද? එහෙම වෙලාවට අපි මේ ලැබුණා වූ වටිනා කියන සම්පත්තිය බාල වෙන විදියට අපේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැසිරුණොත් ඊට පස්සේ උද්දච්ච කුච්චේ පහර වැටෙන වෙලාවේදී අපිට විපිලිසරපකම ඇති වෙනවා. නිසා නැති උද්දච්ච කුච්චේ නැති චිත්තක්ෂණයක් ආවම උපදීම වැඩ ගැනීම සඳහා මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කරමින් සක්මණේ හෝ පරියන්කේ හෝ එදිනදා කටයුතු කරනවා නම් ඒ යෝගාවචරය ඒ ධර්මමය නැත්නම් භාවනාමය අත්දැකීම් ලබන තරම් සුදුසු භාජනයක් සහිත පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ නැත්නම් ලැබිච්ච තෑග්ග දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට හරියට කාලය විසින් දඬුවම් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ භාවනා කරගෙන කරගෙන යනකොටම මේ භාවනාවෙන් එන ප්‍රතිඵල වලට තරම් වෙන ආකාරයේ තමන්ගේ කායික වාචසික මානසික හැසිරීම ඇති කරන්න ඕනේ. එහෙම නැතුව සර්වචනාකර මුලින්ම සීලය හදාගන්න ඒ වාගම දෘෂ්ටියක පිහිටන් ආදී වගේ දේවල් කිව්වේ මේ තමන්ගේ ගෝල බාලයෝ තමන්ට නතු කරලා තියාගෙන ඉඳ තියෙන පටු හැංගීමකින් නෙවෙයි. ඒ ගෝල බාලයන් වෙනුවෙන් ඇත්තා වූ මෛත්‍රිකින් කරුණාවක. ඒ මොකද මේ නිවර්ණ ධර්ම විපස්සනා යෝගාවචරයට නිටතරම ක්‍රියාත්මකනේ. තමස යෝගාවචරය නම් ඒක తాවකාලිකව යටපත් කළ ඒ මතින් විපස්සනා කරන්න. නමුත් සාමාන්‍ය විපස්සනාට ගියාට පස්සේ නැවතත් අර නිවර්ණ ධර්ම මතුවෙන නිසා මතු නොවිච්ච වෙලාවදී ඒක දිගට ගෙන යන්නත් මතු වුණොත් මතු වෙච්ච බව නම වශයෙන් දැනගන්නත් ඒ වගේම තමයි නීවරණ වෙනකොට මූල ධර්මයේ මූල කර්මස්ථානයේ මතු වුණොත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් දැනගන්නවයි කියන එක තමයි ධර්මාන්වේ කියන්නේ. ඒක පොදුවේ දෙන්න පුළුවන් උපදේශයක් නෙවෙයි. වරද්ද වරද්ද ඉගෙනගෙන ඉගෙනගෙන Taman දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත ඉගෙනගත්ත මේ දේවල් අත නෑර මතක් වෙන්න දෙන්න නැතුව දිගට පැවැත්වීම තමයි මේකට කරන් තියෙන ක්‍රමේ. ඒකයි මේ දවස් 7-8 එක දිගට ඉඳලා භාවනා කරනකොට ප්‍රතිඵල හරියන්නේ. හරියන කෙනාට හරියනවා. මොකද හේතුව යටපත් කරගත්තාම නීවරණයක් ඒ අවස්ථාවේ හොගා දුරදිග යන්න පුළුවන්. අර ඉදින්දා වැඩ කරනකොට නීවරණ යටපත් වුණත් හොදෝද මඩේ දාන වගේ ආයසරක් දවස් ඇතුළත එන්නේ ඊට වැඩි. මේකෙදී එහෙම නෙමෙයි. මෙතන තියෙන වාතාවරණයේදී කායික වාචික මානසික වශයෙන් පොදුවේ ප්‍රයත්න යොදනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනකොට ඒවා ටික ටික අඩු වෙන පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ සමග්ගානන් තපෝසුකෝ වගේ මේ සමගිය එකතුලා භාවනා කරනකොට හරියන තැන ඊට බොහෝම වැඩි. නමුත් ඒකට එක එක්කෙනෙකුට වගකීමක් බොහොම වැඩි. ඒක නිසා නීවරණ කියන ශේෂ්ත්‍ය අපි ඊටාත්ම දක්ෂව පරීක්ෂා කරන පරීක්ෂණ කණ්ඩායමක් ඒ කණ්ඩායම නිතරම පරීක්ෂා කරමින් ප්‍රතිඵල නිකුත් කරමින් ඉන්නේ. ඒ නිසා මේ මුලින් ඇත්තටම සමාධිය තමයි වැදගත් වෙන්නේ. නමුත් මේ සමාධි විපස්සනා වශයෙන් ඇති කරන්න ගියාම මේ පස්සේ අපි අද සාකච්ඡා කරපු ඒ නීවරණ ධර්ම දෙක තානත්ම ළඟ ඉඳගෙන Tamanට ප්‍රතිඵල නිකුත් කරනවා. ඒ නිසා ලැබෙන ලැබෙන මේ සෑම අවස්ථාවකම ප්‍රයෝජන අරගෙන නීවරණ නීවරණ වශයෙන් උත් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ වශයෙන් උත් මූල කර්මස්ථානයේ ඇතුල් වෙන පළුව ඇතුල් වීම පළුව වශයෙන් උත් පිට වෙන පළුව පිට වෙන පළුව වශයෙන් උත් මේ ඉඳගෙන ඉන්න වෙලාව වශයෙන් මේ සක්මන් කරන වෙලාව වශයෙන් මේ එදිනදා වැඩ කරන වෙලාව වශයෙන් අරමුණු වල විෂද භාවය වැඩි වෙනවා නම් නීවරණයන්ගෙන් තොර සාන්ත භාවයක් දක් ගන්න පුළුවන් වෙනවා. එතකොට සමත සමාධියක් වාගේ මේ ක්ෂණික සමාධිය ඇති වුණා නම් එදා තමයි යෝගාවචරයා ඒ විපස්සනා පිළිබඳව පරිචයක් දක්ෂකමක් ලබන්නේ. ඒක මේ ස්ථිර සාරකක් නෙවෙයි. නමුත් මට පුළුවන් මම කරගත්තා කියන සතුට ඇති වෙනවා. ඉතින් මේ ධර්ම කොටස් තව තවත් අහන්න අහන්න මේ ඇති කරගත්තා වූ ශක්තිය අඛණ්ඩව දිගට ගෙන යආ ගන්න. ඒ ඒ කෙනාට අදාළ වන්නා වූ ඒ සද්ධාව, විරිය, සමාධිය, සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා තව තවත් දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ නීවරණ පබ්බේ නිමාවත් සම කරමත් එක්කම අද ධර්ම දේශනාවේ නිමාවත් පිටින් සටහන් කරනවා. සියලු දිනාටම ඒ සද්ධාහදී ඉන්දිය ධර්ම වැඩිවීමෙන් විපස්සනා ඥාන තව තවත් සාර්ථකව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සාකච්ඡා කරපු ඉදිරිපත් කරගත්ත කාරණා මත කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට අහුම්කන් දීලා අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි දෙවියන්ට පින් පැමිණීමෙන් ඥාතීන්ට පින් පැමිණීමෙන් පරමාර්ථයේ පිසුදු කර ගැනීමෙන් අද දවසේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. මොකද දස කුස්කුච්චේ දරන මූලික අරමුණ මෙහි කිරීම සමත පැත්තට යනවද ඒ මූල මූල කර්මස්ථානයේ මෙනෙහි කරන්ඩ ඉස්සල්ලා උද්දච්චයයි මට පහළ වෙලා තියෙන්නේ කුක්කුච්චයයි පහළ වෙලා තියෙන්නේ කියලා දැන ගැනීම නම් විපස්සනා. ඒක තමයි සාර්ථක ක්‍රමේ. ඒව නැතුව උද්දච්ච කුක්කුච්චේ පහළ වෙච්ච වෙලාවේදී සමථ යෝගාවචර හරි අසරණයි. මොනවාක්වත් කරගන්න විදියක් නැහැ. කරන්න තියෙන්නේ පරියන්ක නැගිටලා කියලා සක්මනට යන්න කියලා. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට ওই භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට අදිසියෙම ගෙවල් වල ලියුම් එනවා ටෙලිෆෝන් කෝල් එනවා ආට පස්සේ අර එකපාරටම ගෙවල් වල තියෙන අවුල් ඒක නිකන් විසෙයියක් වදිනා වගේ පැටෙනවා. පැටනට පස්සේ අර තිබුණු සතිය සමාධිය එකලස නෙවෙයි දුම අවුලකටපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට අර පිරිසිදු කරලා තියෙන පිටියකට කැලලක් වතුනවා වගේ. ඉතින් ඒ වගේ ආපුවාම කියන්නේ පරියන්කට යන්නත් එපා. ගමන සක්මන් කරන්නත් බෑ. කුටියට ගිහිල්ලා තෙදි හොදලා දාන්න කියලා කියනවා. මිදුල වටේට සුද්ධ කරලා තනකොලස් කරන්නයි කියලා කරනවා. මල් මාසි සකස් කරන්නයි කියලා කියනවා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා හරියන්නේ නැත්නම් පරියන්කේ හරියන්නේ නැත්නම් සක්මන තමන්ගේ ගමන් මල්ල එළියට අරගෙන එළියට අරන් තියන්නේ කියලා මේක මගේ දලිපිය. මේක මාවේ දලිපිය ගන්න ගල. මේක මගේ පෙරහංකඩේ. මේ මගේ ඉදිකට්ට. මේ මගේ මූල කියලා එළියට ආන්දි ආය ඇතුළට දාන්නේ කියලා කියනවා. මේක මගේ දැලිපිය. මේක මේ අර ඒ වැඩේට කරලා හිත බාහිරට දාන්නේ කියලා කියනවා. එහෙම නැතුව අර වගේ හදිස්සියකට එන උද්දච්ච කුච්ච දේශි නැහැ සමත යෝගාචර නතර කරා. මොකද එයා උද්දච්චයට මූණ දීමේ ව්‍යාපාර ගාම් පටන් ගන්නෑ. ප්‍රති ඒක විපස්සනා යෝගාවචර බොහොම දෙල්ලක්කාර ක්‍රමයකට එන්නේ උද්දච්චය පව ආපු වෙලාවක කලබල කරන්න එපා. ඒක දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක දැනගැනීම පාපයක් නෙවෙයි. උද්දච්ච උද්දච්ච වශයෙන් දැන ගැනීම පාපයක් නෙවෙයි. බුදුහාමුදුරේ දේශනා කරලා තිනවා අත්ති සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං අත්ති මේ අජ්ජත්තං කුක්කුච්ඡං විපජානාති. මේක ලොකු ශක්තියක් ඒ යෝගාවචරයට. විපස්සනා යෝගාවචරය නිසා සතුරට කෙලින්ම මුණ දෙනවා. මුණ දෙනකොට මුලදි මුලදි හරි පීඩාවක් එනවා වැටෙනවා. නමුත් පස්සේ වෙලාවක තේරෙන පටන් ගන්නවා එහෙම බලනකොට ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. එතකොට ඩිංගිත්තක් කියදෙනවා මූල කර්මස්ථානෙට හිත කිට්ටු කරගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඉත ගැඹුරුවට යන්නේ සාමාන්‍ය මූල කර්මස්ථානේ කිට්ටු කිරීමේ මාර්ගේ පොඩි ඉඩක් අරගෙන එමේට මූල කර්මස්ථානේ යාලු කරගත්තනේ දැඩිව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මූල කර්මස්ථානට අතුරට යනකොට ආය අර උද්දච්ච කොක්කුච්චට ඇවිල්ලා බාහිර දී ගන්න බැරි ශක්තියක් එනවා. එතන හරියම මේ විචිත්‍ර වැඩ පිළිවෙලක් යන්නේ. ඒ වගේම ඉතාම සුළු කාලයක් ඇතුළත යෝගාවචරයාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම දිනු වෙනවා හොඳට විවේකයේ බැලුවොත් දසපාරමිතාම පිරෙනවා. ඒ වගේ අර වැරද්දක් වැරද්දක් වශයෙන් දැනගන්න වෙලාවකදී දසපාරමිතා ධර්මම පිරෙනවා. ඒ නිසා යෝගාවචරයට අර වැරද්ද එනකොට නම් වෙන්නේ අවාසනාවක්, Tamange වැරද්දක්, පරණ වැරද්දක් කාලකණිකමක් කියලා. නමුත් යම් වෙලාවක එවැනි තත්ත්වයක් හරිදී මෙනෙහි කරලා මූල කර්මස්ථානයේ ගැඹුරු බලා ගන්න පුළුවන් වුණොත් ඒක හොඳ ලකුණු දෙකක් පාඩපත් වෙනවා. ඩබල් පොසිටිව් වෙන්න පටන් ගන්නවා. බොහොම වටිනවා ඒක අත්දැක ගන්න පුළුවන් නම්. නමුත් ඒක ඉතින් කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තමම මේකට මුණ දීලා ගොඩ ගන්න ඕනෑ කියලා යෝධ බලයකින් යෝධ වීරයෙක්ගෙන් කටයුතු කරන කට්ටියට පළවෙනි එක දෙක උනාට පස්සේ නම් ළඟ ළඟ එන්න පටන් ගන්නවා. එකේදී දෙකේදී හරි අමාරුයි. අදුගානේ කාමච්ඡන්දය ආවට පස්සේ කාමච්ඡන්දයේ තියෙනකල දැන ගැනීමත් ලැජ්ජා හිතන සුළුයි. වැරද්දක් කියලා හිතෙනවා. මේක පාපයක් කියලා හිතෙනවා. ද්වේෂයක් ආවම ද්වේෂයක් තියෙන බව දැන ගැනීමත් පාපයක් කියලා හිතනවා. නිදිමතක් ආවම නිදි බව දැන ගැනීම, සැකයක් ආවම සැකේ දැන ගැනීම, අවිසිච්ච එකක් ආවම අවිසිච්ච දැන ගැනීම පාපයක් කියන එක ඒක වසංගත රෝගයක්. ඕනම කෙනෙක් හිතනවා පාපේ පාපේ වශයෙන් දැන ගැනීම පාපයක් කියලා. ඔය පැහැදිලිවම අපි මේ දැන් සුමානයක් දෙකක්ම සාකච්ඡා කරන්නේ පාපයක් පාපයක් වශයෙන් දැන ගැනීම ඉතාමත්ම සාර්ථක ක්‍රමයක්. ඒක පුද්ගලික වගකීමෙන් කරන්න. ඒ කියන්නේ මේ 200 කරන්ට් එක වගේ නෙමෙයි 11000 33000 අල්ලන්න යන්නේ ඉලෙක්ට්‍රිසිටි දන්නේ කරන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. දැනගෙන ගිහිල්ලා කරගත්තායි. දැන් නැති කට්ටිය නම් වඩා හොඳයි පොඩි බැටරියක් අරගෙන වැඩි කරගනින්න එක ඔය ලොකු හයි කරන්ට් වලට හයි පොටෙන්ෂල් වලට යන්නේ නැතුව. අඳුරගත්තට පස්සේ මෙලිහිටි වෙනවා. නෑ උද්දච්ච කුච්චේ මෙනේ කළ කරන්න බෑ. උද්දච්ච කුච්චේ තමන් ඉන්න බව තේරුම් අරගන්න ඕන. සමහරවිට තමන් ඔසෝලාම දානවා. පරියන්කෙන් ඔසෝලා දාන තරමට කියනවා. ඒ වෙලාවේ යටත් උනට කමන්නේ. නමුත් දැන් මගේ තියෙන ඇවිස්සිල්ල ඒකකින් මේ පාපයක් බව හැබෑව නමුත් මගේ ජීවිතේ පළවෙනි වතාවට අද මම ඇවිස්සිල්ල ඇවිස්සිල්ල වශයෙන් දැක්කනේ දැන් මේ ඇවිස්සිල්ල ඇවිස්සිල්ල වශයෙන් රඟ දක්වන වෙලාවනේ ඔයා හොඳට රඟ දක්ව ගන්න මම මේක බලනවා කියලා ඒකට ප්‍රතික්‍රියා නොකර ඒකට කලබල කරන්නේ නැතුව ඉන්න පටන් ගත්තාම ඒක නිසං මේ මේ උතුරන බත්තලිය ආය නතර වෙනවා වගේ නතර වෙන්න පටන් අරගන්නවා. ඒක කෙලින්ම නිවන් හරි මේ යන්න හොඳ නැහැ. ඒක ඇත්තට මේ දැක ගන්න එක මම හිතනවා මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ දැක ගන්නවට වැඩිය වටිනා. ඒ තාම උතුම් ක්‍රියාවක් තමයි උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච වශයෙන් දකින්න එක. මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ දකින්නට වැඩිය බොහෝ වටිනවා මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දකින්න එක. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන්, තීන විද්‍ය තීන විද්‍ය වශයෙන්, උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච. විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දකින්න එක. ඉතින් මේක කරගෙන යනකොට හුවා සැක පහල වෙනවා මේකද විපස්සනා කියන්නේ ඉතින් කෝ ඉතින් මට මොනවත් හම්බෙලා නැහැ. මම මේ උද්දච්චයත් එක්ක හැප්පියක් පින්නවනේ කියලා හිතෙන්නේ. නමුත් අඩුම ගන්න උද්දච්චයවත් ඇත්ත ඇති හැටියෙන් දකින්න උද්දච්චේ නැති වෙලාවේ භාවනා කරලා බෑ. උද්දච්චේ තියෙද්දිම කරන්න ඕන. නැත්නම් උද්දච්චය තියෙද්දිම දැනගන්නත් ඕනේ. මට තියෙන උද්දච්චය කියලා මෙනෙහි කරන්න යන්නවා. මෙනෙහි කරපු ගමන් මෙන්න උද්දච්චය කියන්නේ අධික වේගයක් වේග කැවෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා මම දැන් දැන් කොහොමද කියනවනේ මේ ඉන්න බෑ. දඟලනවා, නලියනවා, මට නැගිටලා යන්න හිතෙනවා. හරියට මේක ඇතුලේ මේ ස්ප්‍රින්ග් කොයිල්ස් වැඩ කරන වගේ නලියන්න පටන් ගන්නවා. බොහොම කලබල බලාගෙන ඉන්නකයි තියෙන. අවශ්‍ය නම් පොඩ්ඩක් අතපය වෙනස් කරලා එහෙම ඇස් දෙක ඇරිය ප්‍රශ්නයක් නැහැ. ඒක උන මූලකන් පස්සේ පලාතකවත් නැහැ. ඇද්ද ගන්න ওই කරබනේ ඉන්නවා. ඉතින් ගියත් මේ නැතිලා නටන්න එපා. පොඩ්ඩක් බලන්න ඉන්නකොට ඉඩ එනවනම් ඒ කියන්නේ උද්දච්ච කුකුත නිවෙන පැත්තට යනවනම් හොඳම වැඩේ තමයි මූල කර්මස්ථානයේ හිත දාලා මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට තමයි මේ මාර්ගයෙන් අදිට අර කටපුංචි බෝතලයකට ඇතුළේ තියෙන වාතය අයින් කරන්න නම් ඕකට පිම්බලවත් අයින් කරලවත් ගසලවත් හරියන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ හිමීට මිට වතුර කඳුල කඳුල කඳුල කඳුල දාන්න ඕනේ. වතුර පීල් එකට ඇල්ලුවට හරියන්නේ නැහැ. කටපුංචි පොතේ එහෙම වතුර යන්නේ නැහැ. පොල් කෙන්දක් හරි දාලා ඒ පොල් කෙන්ද දිගේ කඳුළු කඳුළු කඳුළු කඳුළු වතුර දානකොට දාන දාන වතුරට හරියන්නේ වාතය පිටේ. ඒ වගේ තමයි මූල කර්මස්තන් ඩිංග ඩිංග ඇතුළු කරන පටන් ගන්න පටන් ගන්න අර උද්දච්ච කුකුච්ච ටික ටික ටික ටික ටික ටික අයින් වෙනවා. එහෙම කරලා අල්ල ගත්තනේ මූල කර්මස්තන් අල්ල ගත්තට පස්සේ ළඟ ළඟ මෙනෙහි කරමින් මූල කර්මස්තන්ට පුළුවන් තරම් සමීප වෙන්න. එතකොට අර උද්දච්ච කුකුච්චේ නැති කමේ හිත පිරිසුදු කමේ හිත නීවරණයෙන් තොර වෙච්ච தත්ත්වය බොහෝම ජයයට පේන්න පටන් ගන්නවා. එතකොට නම් ආය සැකවලට අහිම ඉඩින් නැහැ. ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඉතින් ඒක නිසා නීවරණ වහටම පොදු මූල ධර්මයේ තමයි නීවරණ තියෙන වෙලාවේදී නීවරණ නීවරණයේ වශයෙන් තේරුම් ගැනීම. ඒකට හොඳම වෙලේ තමයි පිම්බීම ඇතිලා බිම්බීම බව තේරුම් ගන්න. හැකිලිම නෙවෙයි. හැකිලිම තියෙනාද හැකිලිම වශයෙන් තේරුම් ගන්න බිම්බීම නෙවෙයි. ඕකට තමයි මෙනෙහි කිරීම කරන්නේ. ආන්නේ විදිහට මේ එල්ල වෙලා තියෙන එකේ නම කියලා කතා කරේ මාර්ගේ ඈතින් ගැඹුරෙන් එන්න තියෙන සැක වගේ දේවල් දුරු කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඒකට අර ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරන්නේ යකදුරන් නැත්තම් තවන එක එක පැත්තේ එක එක නම් කියනවා කට්ටඩිකම් කරන මිනිස්සුනේ කියන්නේ. යකදුරා කියලා කියනවා. ඒ මනසකේ තියෙන ධර්මතාවය තමයි මේ මොන යකාවත් යකාගේ නම කියලා කතා කරද්දී යකා බයයි කියන මූල ධර්මය. මහසෝනා එනවා නම් මහසෝනා කියලා කතා කරුවොත් මහසෝනාට බැරළු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සීරිමස්සිනා එනවා නම් සීරිමස්සිනාට නම කියලා කතා කරන්න. කොට්ටෝරු වල කියන්න ඕන ඒ වෙලාවට මම නම කිව්වහම මේ හදපු කොටුව දීපන් මූණ බලන්න තෝ පිටියල්ලෙන් දීපන්. ආ එහෙම දුන්නා නම් යකාට එන්න බෑ කියන. යකාට කවදාකවත් බොරු කියන්න බෑ. උඹ සීලමැසියාද කිව්වොත් නෑ කියන්න බෑ. මම කිව්වොත් මේ මේ මේ මොකද වෙසමුණියගෙන් හරියට දඬුවම් හම්බ වෙනවා. ඉතින් ඒක ඌ කියන්නේ. ඌ කියපු ගමන් දන්නවා මේ යකදුරා දැන් මම අහුණා. මෙයා මාව අහුණාට CID කාර්යයකට කෙලින්ම වැඩි කාර්යය අහුණාට පස්සේ මිනිහා එක්කම හුලම් බහිනවනේ ඒකයි. ඒකට අන්නේ වගේක් වෙනවා. ඒ නිසා නීවරණේ නීවරණ වශයෙන් දකින්නකොට නීවරණ නිසා අකලට වෙයිලා ගිය පිපිඤ්ඤ ගෙඩියක් වගේ ඇකිල්ල යන පටන් ගන්නවා. ඒක ඉතින් හැම වෙලාවෙම වෙන එකක් නෙවෙයි. තාමත්ම සාර්ථකව නිවන්නකට මුල දීපු දාසික වෙච්ච දවසේ ඊට පස්සේ ආයෙ වර්ධින්න ඉඩ තියෙනවා. ඒක 100 100ක් පිළිගන්නවා. නමුත් ඒ වෙලාවේ ඒක දැකගෙන ඒ වේගයෙන්ම නැවත මූල කර්මත්තානේ යන්න පුළුවන් වුණාට පස්සේ තේරෙනවා මේ බුදුහාමුදුර අපිට කියලා තියෙන මේ උපකරණේ අපිට කියලා දීලා තියෙන මේ යාන්ත්‍රණය මොන්න තරම් පුද්ගලයාගෙන් ස්ථානයෙන් කාලයෙන් විනිර්මුක්තව හරියට වැඩ ගත්තොත් වැඩ ඒ කියන්නේ ක්‍රියාවත් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක කවදාකවත් බඩ ඇහුවට එන්නේ නැහැ. කවදාකවත් කල්පනා කරන්නේ වැරදිලා උණු උණු පිට ලේ පිට ඒ වැරද්ද මතින් හරි ගස්සගත්ත දවසේ ලැබෙන මූල මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ කවදාකවත් තර්ක ඥානකින් ගන්න බෑ. එහෙම නැතුව සුවකිරීමේ ශක්තියක් කෙනෙකුට එන්නේ නැහැ. ආත්ම විශ්වාසයක් එහෙම නැත්නම් මම මේ වැඩේ කරගෙන යන්න ඕනේ පුළුවන් කියන ශක්තිය එන්නේ නැහැ. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩිලා වැඩිලා ගිහලා සමතේට හම් වෙනකොටදී බරපතල මේ වගකීමකුත් බරපතල විමුක්ති රසයකුත් විපස්සනාවදී හම් වෙනවා. ඒක හම් වෙන්නේ මේ බරපතල දේවල් වලට මුහුණ දීමෙන්ම තමයි. නෑ අපි දැන් චුල්ලික ආරම්භනම තමයි මේ ඇන්ටිටෝඩ් එක. මූලික අරමුණ අපි බංකරයක් වශයෙන් තියානින්නේ මූලික අරමුණ ඉන්න තාකල් අරසාව තියෙනවා. ඒකේ සතියේ මැනිෆෙස්ටේෂන් එක වෙන්නන්නේ සතියේ ආරක්ක පච්චපට්ඨානයි කියලා. අපි සතිපත් නම් මූල කර්මස්ථානේ මූල කර්මස්ථාන වශයෙන් දන්නවනම් සතිය කියන අරසාව දිනවා. නීවරණ අපිලා නීවරණ වශයෙන් දන්නවනම් සතිය කියන අරසාව දිනවා. නැති හුඟක් වෙලාවට අපිට හම් වෙන්නේ මූල කර්මස්ථානත් එක්ක වැඩ කිරීම තමයි ඒක අන්තිමට කර්මස්ථාන කියලා කියන්නේ වැඩ පොළ බවටපත් වෙනවා. අපේ තිප් පොළ බවටපත් වෙනවා. අපේ පැලස්ස බවටපත් වෙනවා. හැම වෙලාවෙම හාව පැලස්සට යනවා වගේ ඕනම වෙලාවක විවේකී හම්බෙච්ච ගමන් මූල කර්මස්ථානේ තමයි. ඉතින් ඒකකොට අපි මරණෙදිත් නැත්නම් අසරණ වෙච්ච වෙලාවේදී ලෙඩ වෙච්ච වෙලාවේදී වයසට ගියාම උනත් අපි එන්නේ අසරණ වෙන්නේ නැහැ. අපි හැරමිටිය ළඟ තියෙනවා. ඒ නිසා අපි තාම කිට්ටුම කල්යාණ මිත්‍යා බවටපත් වෙන්නේ මේ සතිය තමයි. අනිත් ඔක්කොම හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට සතියේ ශක්තිමත් වෙනවා. ඒකයි සාරිපුත්‍ර මේ කවුද රාහුල ස්වාමීන් වහන්සේ කිව්වේ රාහුල ආනාපාන සතිය වශයෙන් මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන කෙනා ආනාපානේ දකින්න බුණන් හැම පැතිකඩම දැකලා තිබුණා නම් මරණ මොහොතේදී අවසාන කරන හුස්ම රැල්ල සතියෙන් තමයි වැටෙන්නේ කියලා. ඒක වසන් ගන්න කාටවත් බෑ. ඒනොත් ගන්න තව හුස්ම රැලි තුනකින් මගේ වැඩ ඉවරයි. ඒකට ඒකට සූදානම් වෙලා ලෑස්ති වෙන්න පුළුවන් කලබල වෙන්න දෙයක් නැහැ. මම හිතන්නේ මේ ඉන්න කට්ටිය නම් එහෙම මැරෙන්න ඕන කමක් නෑ. කොහොමවත් මැරෙන්න ඕන කමක් නෑ. ඒක නිසා වෙන්න ඇති ආනාපානෙච්චර හලකන්නේ නැත්තේ. නොමැරීම ඉන්දනේ කල්පනාව කියන්නේ. පුළුවන් කමක් තියෙනවද? අමර විතක්ක. හොඳයි අපි පැයකුත් විනාඩි 20ක විතර කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒක නිසා අපි ප්‍රශ්න මෙතනින් ඉවරයි කියලා සලකලා අපි යනවා දිව්‍යන්න පින්දි මාදී චාරිත්‍රානුකූල ධර්ම දේශනාවේ සම්ප්‍රදාන කුල සමාප්තිය දකින්න සියලු දනාම එකතු Thank you. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ නීතිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් මෙම ධර්මදේශනාව ප්‍රතිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි